මහා ධම්ම සමාදාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ පත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝ සුම් භගවා ඒතදවෝච යේ මොයේන බෙක්ඛවේ සත්තා එවං කාමා එවං ඡන්දා එවං අදිප්පායා අහෝ වත අනිච්ඡා අකන්තා අමනාපා ධම්මා පරිහායයොම් ඉච්ඡාකන්තා මනාපා ධම්මා අභිවඩ්ඩේයොම් තේ තේසම් බික්ඛවේ සත්තානං එවං කාමානං එවං ඡන්දානං එවං අදිප්පායානං අනිත්තා අකංසා අමනාපා ධම්මා අබිවඩ්ඩන්ති ඉත්තා කංසා මනාපා ධම්මා පරිහායන්ති తత్ర තුම්හේ භික්ඛවේ කං හේතුම් පච්චේතාති භගවම් මූලකානෝ බන්තේ ධම්මා භගවන්නේත්තේ කා භගවං පරිසරණා සාධෝ වත බන්තේ භගවන්තං යේව පටිභාසු ඒකස්ස භාසිතස්ස අත්ථෝ භගවතෝ සුත්වා බික්ඛෝ ධාරසන්තේති තේනහි බික්ඛවේ සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමේති එවං භන්තේති කෝතේ බික්ඛෝ භගවතෝ පච්ඡස්සෝසුම් භගවා ඒතදවෝච ඉදලික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මස්ස අකෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ සේවිතබ්බේ ධම්මේ නජානාතේ අසේවිතබ්බේ ධම්මේ නජානාතේ බජිතබ්බේ ධම්මේ නජානාතේ අබජිතබ්බේ ධම්මේ නජානාතේ සෝසේවිතබ්බේ ධම්මේ අජානන්තෝ අසේවිතබ්බේ ධම්මේ අජානන්තෝ බජිතබ්බේ ධම්මේ අජානන්තෝ අබජිතබ්බේ ධම්මේ අජානන්තෝ අසේවිතබ්බේ ධම්මේ සේවතේ සේවිතබ්බේ ධම්මේන සේවතේ අබජිතබ්බේ ධම්මේ බජතේ බජිතබ්බේ ධම්මේන බජතේ තස්ස ආසේවිතබ්බේ ධම්මේ සේවතෝ සේවිතම්බේ ධම්මේ අසේවතෝ අබජිතම්බේ ධම්මේ බජතෝ බජිතම්බේ ධම්මේ අබජතෝ අනිච්ඡා අකංසා අමනාපා ධම්මා අදිවඩ්ඩන්ති ඉච්ඡා කංසා මනාපා ධම්මා පරිහායන්ති සංකිස්ස හේතුං එවං හේතං දෙක්ඛවේ හෝති යථාත්තං අවිද්දසුනෝ සුතවාචකෝ භික්ඛවේ අරිය ශාවකෝ අරිය ආනන්දස්සාවේ අරිය ධම්මස්සකෝ විදෝ අරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්දස්සාවේ සප්පුරිස ධම්මස්සකෝ විදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ සේවිතම්මේ ධම්මේ පජානාති අසේවිතම්මේ ධම්මේ පජානාති බජිතබ්බේ ධම්මේ පජානාති අබජි සම්බේ ධම්මේ පජානාති සෝසේවි සම්බේ ධම්මේ පජානන්තෝ අසේවි සම්බේ ධම්මේ පජානන්තෝ බජි සම්බේ ධම්මේ පජානන්තෝ අබජි සම්බේ ධම්මේ පජානන්තෝ අසේවිතම්බේ ධම්මේ නසේවති සේවිතම්බේ ධම්මේ සේවති අබජිතම්බේ ධම්මේ නභජති බජිතම්බේ ධම්මේ භජති තස්ස අසේවිතබ්බේ ධම්මේ අසේවතෝ සේවිතබ්බේ ධම්මේ සේවතෝ අබජිතබ්බේ ධම්මේ අබජතෝ බජිතබ්බේ ධම්මේ බජතෝ අනිච්ඡා අකංසා අමනාපා ධම්මා පරිහායන්ති ඉත්තා කංසා මනාපා ධම්මා අබිවඩ්ඩන්ති සංකිස්ස හේතුන් එවං හේතම් භික්ඛවේ හෝති යථා සංවිද්දසුනෝ චත්තාරිමානි භික්ඛවේ ධම්ම සමාදානානේ කතමානි චත්තාරේ අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් සුඛ විපාකං තත්‍ර භික්ඛවේ යදිදම් ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං තං අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං අපජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකන්තේ තං අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං අපජානන්තෝ සංසේවති තං න පරිවජ්ජේති තස්ස සංසේවතෝ තං අපරේ වජ්ජයතෝ අනිච්ඡා අකංසා අමනාපා ධම්මා අබිවඩ්ඩන්ති ඉත්තා කංසා මනාපා ධම්මා පරිහායන්තේ සංකේස හේතුම් එවං හේතම් භික්ඛවේ හෝති යථා සං අවිද්දසුනෝ తත්‍ර භික්ඛවේ යදිදන් ධම්ම සමාදානම් පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං තං අවිද්වා අවිද්‍යාගතෝ යථා භූතං අප්පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකන්තේ තං අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං අප්පජානන්තෝ සංසේවතේ තං න පරිවජ්ජේතේ තස්ස සංසේවතෝ සං අපරිවජ්ජේතෝ අනිච්ඡා අකංසා අමනාපා ධම්මා අබිවඩ්ඩන්තේ ඉච්ඡා කංසා මනාපා ධම්මා පරිහායන්තේ තං කිස්ස හේතුම් එවං හේතං භික්ඛවේ හෝති යථාතං අවිද්දසුනෝත් తත්‍ර භික්ඛවේ යදිදං ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං තං අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං අප්පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකන්තේ තම් අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං අප්පජානන්තෝ තං නසේවති තං පරිවජ්ජේති තස්ස තං ආශේවතෝ තං පරිවජ්ජයතෝ අනිත්තා අකංසා අමනාපා ධම්මා අබිවඩ්ඩන්තේ ඉත්තා කංසා මනාපා ධම්මා පරිහායන්තේ සංකිස්ස හේතු එවං හේතම් භික්ඛවේ හෝති යථාතං අවිද්දසුනොත් తత్ర භික්ඛවේ යදිදන් ධම්ම සමාදානම් පච්චුප්පන්න සුඛං චේව ආයතින් ච සුඛ විපාකං තං අවිද්වා අවිජ්ජාගතෝ යතා භූසන්නප්පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් ච සුඛ විපාකන්ති තං අවිද්වා අවිජ්ජාගතෝ යතා භූතං අප්පජානන්තෝ තන්න සේවති තං පරිවජ්ජේති තස්ස තං ආසේවතෝ තං පරිවජ්ජයතෝ අනිත්තා අකන්තා අමනාපා ධම්මා අබිවඩ්ඩන්ති ඉත්තා කන්තා මනාපා ධම්මා පරිහායන්ති තං කිස්ස හේතුන් එවං හේතං භික්ඛවේ හෝති යථා සං අවිද්දසුනොත් తත්‍ර භික්ඛවේ යදිදම් ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතෙන් ච දුක්ඛ විපාකං සංවිද්වා විද්‍යාගතෝ යථා භූතං පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේවායතින්ච දුක්ඛ විපාකන්තේ තං විද්වා විද්‍යාගතෝ යථා භූතං පජානන්තෝ තං සේවති තං පරිවජ්ජේති තස්ස තං ආසේවතෝ තං පරිවජ්ජයතෝ අනිත්තා අකංසා අමනාපා ධම්මා පරිහායන්ති ඉත්තා කංසා මනාපා ධම්මා අභිවඩ්ඩන්ති සංකිස්ස හේතු එවං හේතම් භික්ඛවේ හෝති යථා සංවිද්දසුනොත් తත්‍ර භික්ඛවේ යදිදම් ධම්ම සමාදානම් පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං සංවිද්වා විද්‍යාගතෝ යථා භූතං පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකන්තේ තං විද්වා විද්‍යාගතෝ යථා භූතං පජානන්තෝ තං නසේවති තං පරිවජ්ජේති තස්ස තං ආශේවතෝ තං පරිවජ්ජයතෝ අනිච්ඡා අකංසා අමනාපා ධම්මා පරිහායන්තේ ඉත්තාකංසා මනාපා ධම්මා අබිවඩ්ඩන්තේ සංකිස්ස හේතු එවං හේතං වික්ඛවේ හෝති යථා සංවිද්ද සුනෝ අත්‍ර වික්ඛවේ යදිදම් ධම්ම සමාදානම් පච්චොප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං තං විද්වා විඥාගතෝ යථා භූතං පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකන්තේ සංවිද්වා විද්‍යාගතෝ යථා භූතං පජානන්තෝ සංසේවති සංන පරිවජ්ජේති තස්ස තං සේවතෝ තං අපරිවජ්ජයතෝ අනිත්තා අකන්තා අමනාපා ධම්මා පරිහායන්තේ ඉත්තා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඩන්ති සංකිස්ස හේතුන් එවං හේතං භික්ඛවේ හෝති යථා සංවිද්දසුනොත් තත්‍ර භික්ඛවේ යදිදං ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකං සංවිද්වා විජ්ජාගතෝ යථා භූතං පජානාති ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකන්තේ තං විද්වා විඥාගතෝ යථා භූතං පජානන්තෝ තං සේවති තං න පරිවජ්ජේති තස්ස තං සේවතෝ තං අපරිවජ්ජේතෝ අනිත්‍ථා අකන්තා අමනාපා ධම්මා පරිහායන්තේ ඉත්තා කන්තා මනාපා ධම්මා අභිවඩ්ඩන්ති තං කිස්ස හේතුන් එවං හේතං භික්ඛවේ හෝති යථා සංවිද්දසුනෝ කතමං ච භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං ඉද බෙක්ඛවේ ඒකච්චෝ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පානාති පාතේ හෝති පානාති පාත පච්චයාච දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අදින්නාදායේ හෝති අදින්නාදාන පච්චයාච දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන කාමේසු මිච්ඡාචාරේ හෝති කාමේසු මිච්ඡාචාර පච්චයාච දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මුසාවාදී හෝති මුසාවාද පච්චයාච දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති සහාසේ දුක්ඛේන සහාපි දෝමනස්සේන පිසුනා වාචෝ හෝති පිසුනා වාච පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පරුසා වාචෝ හෝති පරුසා වාච පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන සම්පප්පලාපේ හෝති සම්පප්පලාපපච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අවිජ්ජාලෝ හෝති අවිජ්ජා පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සාපි දෝමනස්සේන ව්‍යාපන්න චිත්තෝ හෝති ව්‍යාපාද පච්චයාච දුක්ඛං දෝමනස්ස පරිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මිච්ඡාදිට්ඨේ හෝති මිච්ඡාදිට්ඨි පච්චයාච දුක්ඛං දෝමනස්සං පරිසංවේදේති සෝඛායස්ස බෙහෙදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජතේ ඉදං වොච්චති බික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං කතමං ච බික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං ඉද බික්ඛවේ ඒකච්ඡෝ සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පහනාති පාති හෝති පානාතිපාත පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අදින්නාදායේ හෝති අදින්නාදාන පච්චයාච සුඛං වේ සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන කාමේසු මිච්ඡාචාරේ හෝති කාමේසු මිච්ඡාචාර පත්‍යාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන මුසාවාදී හෝති මුසාවාද පත්‍යාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපේ සුඛේන සහාපේ සෝමනස්සේන පිසුනා වාචෝ හෝති විසුනා වාචා පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පරුසා වාචෝ හෝති පරුසා වාච පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන සම්පප්පලාපේ හෝතේ සම්පප්පලාපපච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන අවිජ්ජාලු හෝති අවිජ්ජාපච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන ව්‍යාපන්න චිත්තෝ හෝති ව්‍යාපාදපච්චයාච සුඛං සෝමනස්සං පරිසංවේදේති සහාපි සුකේන සහාපි සෝමනස්සේන මිච්ඡා දිට්ඨේ හෝති මිච්ඡා දිට්ඨේ පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සෝඛායස්ස බෙහෙදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති ඉදං උච්චති බික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං කතමංච බික්කවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං ඉද බික්කවේ ඒකච්චෝ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන පානාති පාතා පටිවිරතෝ හෝති පානාති පාතා වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සාපි දෝමනස්සේන අදින්නා දානා පටිවිරතෝ හෝති අදින්නා දානා වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සාපි දෝමනස්සේන කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන මුසාවාදා පටිවිරතෝ හෝති මුසාවාදා වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සහාපේ දෝමනස්සේන පිසුනාය වාචාය පටිවිරතෝ හෝති පිසුනාය වාචාය වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සාපි දෝමනස්සේන පරුසාය වාචාය පටිවිරතෝ හෝති පරුසාය වාචාය වේරමණී පච්චයාච දුක්ඛ දෝමනස්සානං පටිසංවේදේති සාපේ දුක්ඛේන සාපේ දෝමනස්සේන සම්පප්පලාපා පටිවිරතෝ හෝති සම්පප්පලාපා වේරමණී පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සාපි දුක්ඛේන සාපි දෝමනස්සේන අනබෙන්ජාලෝ හෝති අනබෙන්ජා පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අභ්‍යාපන්න චිත්තෝ හෝති අභ්‍යාපාද පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන සම්මා දිට්ඨේ හෝති සම්මා දිට්ඨි පච්චයාච දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සෝඛායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉදං උච්චති බෙක්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතෙන් සුඛ විපාකං කතමං ච බෙක්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතෙන් ච සුඛ විපාකං ඉද බෙක්ඛවේ ඒකච්ඡෝ සහාපි සුඛේන සහාතේ සෝමනස්සේන පානාති පාතා පටිවිරතෝ හෝති පානාති පාතා වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සාපි සුඛේන සහාපි සෝමනස්සේන අදින්නා දානා පටිවිරතෝ හෝති අදින්නා දාන වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුකේන සහාපි සෝමනස්සේන කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපේ සුඛේන සහාපේ සෝමනස්සේන මුසාවාදා පටිවිරතෝ හෝති මුසාවාදා වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන පිසුනාය වාචාය පටිවිරතෝ හෝති පිසුනාය වාචාය වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සාපි සෝමනස්සේන පරුසාය වාචාය පටිවිරතෝ හෝති පරුසාය වාචාය වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සාපි සුඛේන සාපි සෝමනස්සේන සම්පප්පලාපා පටිවිරතෝ හෝති සම්පප්පලාපා වේරමණී පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සාපි සුකේන සහාපි සෝමනස්සේන අනබිජ්ජාලෝ හෝති අනබිජ්ජා පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුකේන සහාපි සෝමනස්සේන අභ්‍යාපන්න චිත්තෝ හෝති අභ්‍යාපාද පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සහාපි සුඛේන සහාපි සෝමනස්සේන සම්මාදිට්ඨේ හෝති සම්මාදිට්ඨි පච්චයාච සුඛං සෝමනස්සං පටිසංවේදේති සෝඛායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉදං බොච්චති බික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් ච සුඛ විපාකං ඉමානිකෝ භික්ඛවේ චත්තාරේ ධම්ම සමාදානානේ සේයථාපි භික්ඛවේ තිත්ත කාලාකෝ විසේන සංසට්ඨෝ අත පුරිසෝ ආගච්ඡේය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛපටේ කෝලෝ සමේනං එවං වදෙය්‍ය අම්බෝ පුරිස අයන්තිත්ත කාලාපෝ විසේන සංසට්ඨෝ සචේ ආකංකසේ පිවත් පස්සතේ පිවතෝ චේව නච්ඡාදෙස්සති වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන මරණං වා නිගච්ඡසේ මරණ මත්තං වා දුක්ඛන්ති සෝතං අපටි සංඛාය පිවෙය්‍ය න පටිනිසජ්ජය තස්සතං පිවතෝ චේව නච්ඡාදෙය්‍ය වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිස්වාච පන මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛං තතෝපමාහං වික්ඛවේ ඉමං ධම්ම සමාදානං වදාමි යමිදං ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං සේයතා විබෙක්කවේ ආපානීය කංසෝ උවන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝචකෝ විසේන සංසට්ඨෝ අත පුරිසෝ ආගච්ඡේය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්ඛාමෝ තමේනම් එවං වදෙය්‍යොං අම්බෝ පුරිස අයං ආපානීය කංසෝ වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝචකෝ විසේන සංසට්ඨෝ සචේ ආකංඛසේ පිව තස්සතේ පිවතෝ හිකෝ ඡාදෙස්සතේ වන්නේන පේ ගන්ධේන පේ රසේන පේ පිවිත්වාච පන මරණං වා නිගච්ඡසේ මරණමත්ථං වා දුක්ඛන්තේ සෝතං අපටිසංඛාය පිවෙය්‍ය නපටිනිස්සජ්ජය තස්සතං පිවතෝ හික්ඛෝ ඡාදෙය්‍ය වන්නේන පේ ගන්ධේන පේ රසේන පේ පිවිස්වාච පන මරණං වා නිගච්ඡේය මරණමත්සං වා දුක්ඛං සතෝපමාහං භික්ඛවේ ඉමං ධම්ම සමාදානං වදාමි යමිදන් ධම්ම සමාදානං පච්චොප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං සේයතා විබෙක්ඛවේ පෝතිමුත්තං නානාබේ සජ්ජේහි සංසට්ඨං අත පුරිසෝ ආගච්ඡේය පණ්ඩරෝගී තමේනම් එවං වදෙය්‍යොම් අම්බෝ පුරිස ඉති පෝතිමුත්තං නානාබේ සජ්ජේහි සංසට්ඨං සචයාකං කසේ පිවත් තස්සතේ පිවතෝ හි කෝ නච්ඡාදෙස්සති වන්නේනපේ ගන්ධේනපේ රසේනපේ පිවිස්වාච පනසුකේ භවිස්සසීතේ සෝතම් පටිසංඛාය පිවේය න පටිනිස්සජ්ජේය තස්සතම් පිවතෝ හි කෝ නච්ඡාදෙය්‍ය වන්නේනපේ ගන්ධේනපේ රසේනපේ පිවිත්වාච පන සුඛියස්ස හතුපමාහං භික්ඛවේ ඉමං ධම්ම සමාදානං වදාමි යමිදං ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං සේයතාබි භික්ඛවේ දදේච මදෝච සප්පේච පහනිතං ච ඒකජ්ජං සංසද්ධම් අත පුරිසෝ ආගච්ඡේය ලෝහිත පක්ඛන්දිකෝත් තමේනම් එවං වදෙය්‍යොම් අම්බෝ පුරිස ඉමන් දදේච මදෝච සප්පේච පානිතංච ඒකජ්ජං සංසට්ඨං සචේ ආසංඛසේ පිව තස්සතේ පිවතෝ චේව ඡාදස්සති වන්නේනතේ ගණ්ඩේනතේ රසේනතේ පිවිස්සාචපන සුඛේ භවිෂ්‍යසේති සෝතං පටිසංඛාය පිවෙය්‍ය න පටිනිස්සජ්ජේය තස්ස තං පිවතෝ චේව ඡාදේය වන්නේනතේ ගන්ධේනතේ රසේනතේ පිවිස්සාචපන සුඛේ අස්ස තතෝපමාහම් වික්ඛවේ ඉමන් ධම්ම සමාදානං වදාමි යදිදන් ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතෙන්ච සුඛ විපාකම් සේයතා විදෙක්ඛවේ වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ විද්වේ විගත වලාහකේ දේවේ ආදිච්චෝ නභං අබ්බුස්සුක්ඛමානෝ සබ්බං ආකාශගතං තමගතං අබිවිහච්ච භාසතිච තපතිච විරෝචතිච ඒවමේව කෝ භික්ඛවේ යමිදං ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකං පදන්නේ පුතෝ සමන බ්‍රාහ්මන පරප්පවාදේ අබිවිහච්ච භාසතිච තපතිච විරෝචතිච පච්චාතේ ඉදම වෝච භගවා අත්තමනාසේ දෙක්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්ති මහා ධම්ම සමාදාන සුත්තං සට්ඨං